ශ්‍රද්ධාව සම්පන්න පින්වත්නි අප මේ සතියේදී ප්‍රකාශ කළේ භාවනාවේ සාර්ථකංගයෙන් ප්‍රතිඵල නෙලා ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයේ පිළිසින් පවර පවර ධර්ම සමාධිය සංකාණය තුළ අභිපද්දනය කරගත යුතුද යන්න ගැන කෙටි දේශනාවක්. ඒදී අපි පෙන්වන කලා විශේෂයෙන්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම, චර්ම ධර්ම වැනි ඒ ධර්මයන් සමාගයේ සිට තුළ දියුණු කරගත යුතු බව. ඒ මේ සතියේදී අපි ප්‍රකාශ කිරීමේ ඉතිපාද හතර පිළිබඳව ධර්මත සරල දේශනාවක්. මෙනිසා අද අප කල්පනා කළා සරණ ධර්මයන් පිළිබඳව මේ ඇයිද සරලව පරිණතයක් යාදීමට. මේ අතන ඇති පසල සරණ ධර්ම කියන වචනය. සරණ ධර්ම 15ක් තිබෙන බව. මේ සරණ ධර්මත් නිවන් යාමට බලාපොරොත්තු වන යෝගාවචරයේ කුලයෙන් ළඟා කරගත යුතුම ධර්ම ටිකක්. ඒ කරණ ධර්ම දිනු කරගත් කෙනෙකුට පහත් වෙන නිර්වාණ ධාතුව අවබෝධ කිරීමේ හැකියාව අත්වෙනවා. ඒ කරණ ධර්ම අතරින් පළවෙනි කරණ ධර්ම දෙක සීලය හා සම්බන්ධයි. ඒ දැක්කේ ප්‍රාථමික සංවර සීලයේ පිට ඉන්ද්‍රිය සංවර සීලයේ දෙක ආදී වශයෙන්. මේ තුනත් අනුකල්පනා කරන විට නිත්‍ය වූ පංචශීල ධර්මයක්වත් භාවනා කරන යෝගාවචයන් විසින් ආරක්ෂා කරන්නට ඕන. ඒ සීලේ පිළිතුර තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයන් සමත භාවනාව විපස්සනා භාවනාවන් කළ යුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ සීලේ ප්‍රතිස්ථාවේ නරෝසපන්නෝ චිත්තම් පඤ්ඤංක භාවයන්. සීලේ ප්‍රතිස්ථාය සීලේ සීතලම චිත්තම් සමාධියක් පඤ්ඤා විපස්සනා භාවනාවක් භාවයන් වඩනවා. උන්වහන්සේ කදින උපමාවක් පෙන්වන්න කරලා තිබෙනවා. මේ යම්සාක ලෝකේ කර්මාන්ත තිබේ නම් ඒ වගේම ගොඩනැගිලි ආදී තිබේ නම් මේ සියල්ලම මහ පොළොව මත පිහිටා කරන්නාසේ අන්න එලෙසින්ම සීලං නිස්සාය සීලේ ප්‍රතිපදාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති ආදී වශයෙන් දක්වු දැක්වූ පරිදි සීලේ පිළිතලා සීලේ නිස්සය කරගෙනම මේ සතර සතිපට්ඨාන ධර්මයන් මේ භාවනාව සමත භාවනාව හෝ විපස්සනා භාවනාව ප්‍රබණ කළ යුතුයි. එනිසා පළවෙනි ධර්මයේ වශයෙන් මේ අය නිත්‍ය වූ අදුම වශයෙන් පංචශීල ධර්මයන් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නට ඕන. ආජීව වස්තන සීලය වෙන ඊට වඩා උසහල සීලයක් ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒක වඩා හොඳයි. දෙවන සීලේ කොටසක් වශයෙන් දැක්වෙන්නේ දෙවෙනි සම්බන්ධන්නේ වශයෙන් ඉන්ද්‍රිය සංවර සීලය. මේක ඉතාමත්ම අවශ්‍යම ධර්මයක් නිර්වාණ ධර්ම අවබෝධ කිරීම සඳහා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන එකට ඉන්ද්‍රිය කියනවා. ඒ ඒ ඉන්ද්‍රයන්ට හමුවන ඇහැට රූප, කනට ශබ්ද ආදී වශයෙන් ඒ ඒ අරමුණු ඒ අරමුණු හමු වුණාට පසු කිසිම ඇලීමක් හෝ ගැටීමක් ඇති නොකරගෙන සිටින්නට පුළුවන් නම් අන්න එතන ඉන්ද්‍රිය සංවර භාවයක් තිබෙනවා. ඇහැට රූපයක් වුණාට පසු සවර රූපයක් වෙනවත් ලෝභයක් ඇලීමක් හෝ එහෙම නැත්නම් ගැටීමක් ඇති කරගෙන නොසිතින්නට පුළුවන් නම් එතන ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. කනට ශබ්ද ඇසෙන විට කවර ශබ්දයක් ඇසෙනත් කනට ශබ්දයක් ඇසෙන විටත් ඒ කවර ආකාර ශබ්දයක් තමයි අහන්නට ලැබුණත් ඒවා කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නේ නැතුව කටයුතු කරන්නට යෝගාවචරයන් විසින් භාවනා කරන දිනවලදී විශේෂයෙන් මේ සබා ගන්නට ඕනේ. භාවනා කරන කාලේ පරිච්ඡේදයේ තුලදී වේදනයන්දී මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට සමවන අරමුණු තුළින් ලෝභයක් හෝ දේශයක් ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයට පහසෙන් භාවනාවෙන් ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව ලැබෙනවා. එනිසා පුළුවන් තරම් මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී ලෝභයක් ඇති වෙනත් නැත්නම් රාගයක් ඇති වෙන භාගයක් භාගයක් ලෝභයක් ලෝභයක් කියලා මෙනෙහි කරන ඒ රාගයේ සිටින් හෝ ලෝභ සාගත සිටින් ඒ බැඳීම් සාගත සිටින් සිත මුදා ගන්නට යෝගාවචරය දැනගන්න ඕන. දේශයක් දැනෙනොත් දේශයක් දේශයක් තරහක් තරහක් කියලා මෙනෙහි කරලා ඒ තරහින් සමාජිත වහා ඉවත් කර ගැනීමට කටයුතු කරන්නට ඕන. මෙන්න මෙහෙම කටයුතු කරනකොට අපට ඉන්ද්‍රිය සංවර සීලය ඇති කර ගන්නට පුළුවන් වෙනවා. ගුරුනාත් ජීවිතය ගත කරන අයට මේ ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කිරීම තරමක් දුරට අපහසුයි විශේෂයෙන්ම මේ ඇලීමෙන් තොරව ජීවත් වන්නට අපහසුයි. කෙසේ වෙතත් සමාට අනවශ්‍ය වූ නසුදුසු ඇලීම් කෙරෙහි සිට දුවනවා නම් ඒ ඇලීම් මෙනෙහි කරලා මහා මේවා මේ සිට මුදා ගැනීම ඉතාමත් අසදසේ. ගැටීම නම් නැත්නම් තරහව නම් දීකයිද කාටවත් නසුදුසු ධර්මයක් එම නිසා එදිනදා ජීවිතයේදී තමාට තරහසිතක් ඇති වෙන ආකාරයේ යම් දෙයක් යම් අරමුණක් හමුවාට පසුව තරහසිතක් ජනිත වූ විගතම තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා එක මෙනෙහි කරලා ඒකෙන් සිත මුදා ගන්නට උත්සාහ කරන්නට ඕනේ මේ විදිහට ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නට අපි දැනගන්නට ඕන ආරක්ෂා කරගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තිබෙන්නේ සක්ුණා සංවරෝ සාදෝ සාදුතෝ තේන සංවරෝ ධානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචා සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංයතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති කියන ගාථා දෙක ධම්මපදයේ තියෙනවා ඒකේ අදහස ඇහැ සංවර කර ගැනීම යහපත්ක් වුණා සංවරෝ සාදු ඒ වගේම කන නාසය දිව ශරීරය මනස මේවා සංවර කර ගැනීම යහපත්. කායේන සංවරෝත්සාදෝ කාය සංවර කර ගැනීම යහපත්. ඒ වගේම මනස සංවර කර ගැනීම යහපත්. මේ විදිහට සබ්බත් සංගතෝ බිකෝ හැම ආකාරයකින් සංවර වූ භික්ෂුව නැත්නම් සංවර වූ යෝගාවචරය සබ්බ දුක්ඛා කමච්චතෝ සියලුම දුකින් අත් මිදෙනවා. එම නිසා මෙනම් බලාපොරොත්තු වන්නට නිවන් මේ ජීවිතේම ලබා ගැනීමට අපේක්ෂා කරන යෝගාවචනා විසින් අද වශයෙන් මේ භාවනා කරන කාර්ය පරිච්ඡේදයේ තුලදීවත් ඉන්ද්‍රිය සංවර සීලය <clears throat> ආරක්ෂා කරන්නට උත්සාහ ගන්නට ඕන. <clears throat> මෙසේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව කටයුතු කරන යෝගාවචරයට පහසෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. හැකියාව තියෙන අය එදිනෙදා ජීවිතයට මේ ධර්මයේ එකතු කර ගැනීම ඉතාමත් සුදුසුයි. මේ දෙවන කරුණ ධර්මයේ තුන්වන චරණාංග වශයෙන් දක්වන්නේ ජාගරියාන යෝගයේ නිති දැරීම. එක එක යෝගාවචරයාගේ වයස් සීමාවන්ට අනුකූලව එලෙසින්ම නිරෝගී භාවයට අනුව තමගේ සෞඛ්‍යය සෞඛ්‍යය ගැන කල්පනා කරන අඩු වශයෙන් පැය 5 6ක පමණ නිින්දක් ලබාගත්තොත් ඒ ප්‍රමාණවත් කියලා අප නම් කල්පනා කරන්නේ. ඒ නිසා වැඩි කාලයක් මුදාගන්නේ නැතුව අඩු වශයෙන් 10ට පමණ මුදාගෙන හතරට පමණ අවදිින්න අවදිවන්නට පුළුවන් නම් ඒ හතරේ සිට යහපත් වූ අලියම් කාලයේදී භාවනාවට සමාධියේ කාලේ යොදා ගන්නට පුළුවන් නම් ඒ යෝගාවචය ඉක්මනින් ඉක්මනින් දිනුවා කරා ගමන් කරනවා. ඒ පාන්දර අලියන් යාමේ කාල ගුණය හොඳයි සීතල රත්නේ ඒක සමතත්යෙන් පවතින පරතර බාහිර අඩුයි එම නිසා එවැනි යෝගාචරයේ ඒ කාලේ භාවනාව සඳහා ඉදාගෙන අඩුවකින් පැයක කාලයක්වත් භාවනා කරනවා නම් වසරක් ගත වන විට දවසකට පැය ගාණක් භාවනා කළත් පැය 365ක් භාවනා කළා වෙනවා පැය 365ක් කියන්නේ දවස් 15ක් උස දිගට රැය දවල් නැතුව භාවනා කළා වෙනවා. එම නිසා පුළුවන් තරම් හැටිය කෙනෙක් සිටිනා මේ ජාගරියාන යෝගයේ නිදි බැරිම පොඩ පුහුණු කරලා අඩු වශයෙන් පැයක් දෙකක්වත් නිදා ගන්න කාලයෙන් භාවනා කිරීම සඳහා යොදා ගැනීම ඉතාමත් සුදුසුයි. මේකත් එක්තරා ධර්ම ධර්මයක් මේක ප්‍රගුණ කරන කෙනාට වහා ප්‍රතිඵල ගන්නට හැකියාව ලැබෙනවා. ඊළඟ සරණධර්මයේ වශයෙන් පෙන්වම් කරන්නේ භෝජනයේ පමණ දැනීම භෝජනයේ මත්සන්නේ සමවය. භෝජනයේ පමණ ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රමාණිත ආහාර ගන්නවා කියන එක නෙවෙයි මේ කැලේ හොඳට අහගෙන යනවා කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ගෙනියන නම් භෝජනයේ පමණ දැනීම ප්‍රමාණය වදාරන්නේ මේ නේවදමාය නමදාය ආදී වශයෙන් දැක්කෙන පරිදි මේ ආහාර ගන්න විට ප්‍රතිවේක්ෂා කළ යුතු ආකාරයක් තියෙන ඒ විදිහට ප්‍රතිවේක්ෂා කරන්න තේ කියලා. ශරීරයේ මදේ සඳහා නෙවෙයි නැත්නම් අලංකාර කිරීම සඳහා නෙවෙයි මහත් වීම සඳහා නෙවෙයි මේ ආහාර ගන්න මේ ජීවනෝපායට ප්‍රයත්න සඳහා මේ ආජීවයෙන් වික්ෂුන් වහන්සේලා විසින් සත්‍ය විස්වාකලේතු ආකාරයක් තිබෙනවා ඒක බුද්ධත්ව ජීවිත ගත කරන අයට ඒතරම් සාර්ථක වශයෙන් ක්‍රියාත්මක කළ හැකි ධර්මයක් නෙවෙයි ඒ නිසා භාවනා කරන යෝගාවචන විසින් ආහාර ගන්නා විට තුන් ආකාරයකින් කවර ආකාරයකින් හෝ පිළිපැදීමට පුරුදු වන්නට ඕනේ සතියෙන් යුතුව ආහාර ගැනීම එක ආහාරයේ පටිච්චෝල සංඥාව කියන ඒ කියන්නේ ආහාරයේ පිළිකොල දැන දැන ආහාර ගැනීම දෙක ධාතු මනසිකාර ආහාර ධාතු වශයෙන් මෙනෙහි කරමින් මේ ආහාර ටික ගැනීම තුන විශේෂයෙන්ම මේ භාවනා කරන දිනවලදී මේ අය මේ කියපු ආකාර තුනෙන් කවර ආකාරයකින් හෝ කටයුතු කරන්නට ඕන. සතියෙන් යුතු ආහාර ගැනීම පහටත් කළ හැකි දෙයක්. ආහාර ටික අනනකොට අනනවා අනනවා අනනවා කියලා සිහිපත් කරනවා. අත ඔසවනකොට ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා සිහිපත් කරනවා. සතිය කියලා හපනකොට හපනවා හපනවා හපනවා කියලා සිහිපත් කරනවා. ගිරිනකොට ගිරිනවා ගිරිනවා ගිරිනවා කියලා සිහිපත් කරනවා මේකේ සිහියෙන් යුතුවම සතියෙන් යුතුවම ආහාර ගන්නවා නම් ඒදී සතර සතිපට්ඨාන ධර්මයෙන් වැඩෙනවා සමාගයේ සතියක් දිනු වෙනවා භෝජනේ පමණ දැනීම කියන ඒ පරම ධර්මය සම්පූර්ණයට සම්පූර්ණත්වයටපත් වෙනවා. මේක පාඩක කරන්නට පුළුවන් දෙයක්. සතියෙන් යුතුව ආහාර පාන ගැනීම විශේෂයෙන්ම භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී එලෙසින්ම කළ යුතුයි. තවදුරටත් අවශ්‍ය නම් කෙනෙකුට පුළුවන් පටිච්චෝල මනසකාරයෙන් පිළිපොල් සාගත ලෙස ඒ ආහාර දේශ බලන්නේ ආහාර පාන ගැනීම. ඒ ආහාර පිළිසිදුවට සඳහන්නේ ඕනෑම කෙනෙකුට ගත හැකි ආකාරයෙන් තිබුණත් අනිවාර්යට පසුව ඒක පිළිකුල් ස්වරූපයකටපත් වෙනවා. ඒ කටේ තමා හැපුවාට පසුව අතිශයින්ම පිළිකුල් භාවයකටපත් වෙනා ඒ කටේ දාලා හදපු ආහාර ටිකක් එළියට අරගෙන බලන්න ඒක නැවත කටට ගන්නට බැරි තරම් පිළිකුල්. එක දවසක් එකවරක් පමණක් කරලා බලන්න එතකොට තේරෙනවා. ඊට පස්ව ආමාශයේ තේ ආහාර ගියාට පස්ව ආමාශයේදී එක්කෙන නොයෙක් කෝඩස් ආදී නිසා අතිශයින්ම පිළිපොළෝ වංගන භාවයටපත් වෙනවා. ඊටත් පස්ව ඒ ආහාර පරම දුර්ගන්ධ වූ භාවයටපත් වෙනවා. මේ ආදී වශයෙන් ඒ ආහාරයේ පටික්කෝලය පිළිපොළ ඇති වෙන ආකාරයෙන් ආහාර ගැනීම කරනවා නම් ඒදී ඒ ජාගරයන් මේ භෝජනයේ මත් සංවිතානයේ කියන සරණ ධර්මයේ සම්පූර්ණ වෙනවා. ඒ ආහාර වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ මේ ශරීරයේ තියෙන සියලුම අසුචි අපවිත්‍ර කොටස්. නිෂ්පන්ද ඵල වශයෙන්, සබ්බ කඳුළු වශයෙන් මේ ආහාරය පිට වෙන්නේ. සොටු දියර වශයෙන්, සෙම් වශයෙන්, දහඩිය වශයෙන්, මෝස්දා වශයෙන් මේ ආදී විවිධ ආකාරයෙන් අපවිත්‍ර ද්‍රව්‍ය ශරීරය තුළින් ගලන්නේ ඒවා මොකදෙන්නේ ශරීරය තුළ ආහාර තුළින් මේකට කියන්නේ ආහාරයෙන් ඇති වෙන නිස්සන්ද ඵල කියලා. මෙන්න මේ විදිහට ආහාරයේ ප්‍රතික්‍රියාවේ දකින්න ආහාරය තුළින් ඇති වෙන නිස්සන්ද ඵලයන් දකින්න යම් කිසි යෝගාවචරයකට ආහාර ගන්නට පුළුවන් නම් ඒ තරම් ධර්මයේ ඕ සම්පූර්ණ කළා. ප්‍රඥාව දියුණු කෙනෙකුට කරන්නට පුළුවන් මේ ආහාර ගන්නා විට ධාතු මනසිකාරේ භාවනාවට යෙදෙන ආහාර පාන ගැනීම ධාතු කියන එකෙන් අදහස් කරන්නේ සත්‍ය පුද්ගලයෙක් නොවන නිස්සත්ත්වෝ නිජීවෝ ක්‍රියා මාත්‍රයක් පමණක් කියන එකයි. මේ ආහාර පාන සෑදී ඇත්තේ මේ ලෝකයේ සියලුම ධර්මයන් සෑදී ඇත්තේ මූල ධාතු හතරකින් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන්නේ. මෙන්න මේ ධාතු අතරින් මේ ආහාර හිතදී ඇති ආකාරයේ දැක දැක ආහාර ගන්නට පුළුවන් නම් ඌට ඒ භෝජනයේ මත් සංයුතාවයේ තියෙන චරණ ධර්මයේ හොඳින් ප්‍රබල කරන්නට හැකියාව ලැබෙනවා. දැන් අපි උදාහරණයකට අපි හිතමු බත් කැටයක් ගන්නවා බත් කැටේ අරගෙන ඇඟිලි දෙකේ තියලා හොඳට පොඩි කරනවා සිදු වෙනවා එතකොට බත් කැටේ නොපෙනියනවා අර පිටුවක් කොටසක් ඇඟිලි වල ගෑවෙනවා, තැවෙනවා. මේ පිටිවෙන කොටස් එකතු වෙන තමයි බත් ඇටේ කියන එක හැදිලා තිබුණේ. ඒවා පිටිලසෙන් වෙන් කළාට පසුව <clears throat> බත් ඇටේ කියන එක නොපෙනී යනවා. මේ වගේ තමයි අපි ගන්න ලබන අනිත් සෑම ආහාර කොටසක්ම. ඒ අතේ ඇඟිලි වල ගෑවි ඇති ඒ පස් වෙන නැත්නම් පිටිවෙන ගතියට තමයි පඨවි ධාතය කියන්නේ පස් ගතිය කියන්නේ. ඒ වතුර ගතියක් තෙතමනයක් තියෙනවා ඒක තමයි ආපෝ ගතිය කියන්නේ. ඒකේ රත්නයක් හෝ සීතලක් තියෙන එක තේජෝ ධාතුව. ඒ බත්තකේ තින්දේ තියෙනවා ඒක තමයි වායෝ ධාතුව. මෙන්න මේ විදිහට මේ ආහාර ගනු ලබන ආහාර තුළ ඇත්තේ අංකිතයක් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරයි හරියට අවබෝධ කරගන්න ආහාර ගන්නට පුළුවන් නම් එලෙසින්ම මේ ආහාර පාන ඇතුල් කරන ලබන මේ ශරීර කෝඩුවත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නිර්මිත වූ ධාතු පින්ඩයක් පමණක් අවබෝධ කරගෙන ඒ ආහාර පාන ගන්නට පුළුවන් නම් ඇත්තෙන්ම ඒ භාවනාව තුළින් උනත් කෙනෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා. එම නිසා ආහාර පාන ගන්නා විට මේ කියපු ආකාර තුනේ සමාට පහසු සමාට හැකි ආකාරයකට අනුකූලව ආහාර පාන ගැනීමට පුරුදු පුහුණු වීම යෝගාවචරයන් විසින් කරනවා නම් ඒක ඉතාමත් හොඳයි. සතියෙන් යුතුව හෝ පටික්කුල මනසකාරයෙන් යුතුව හෝ දහක මනසකාරයෙන් යුතුව ආහාර පාන ගැනීම මේක තමයි භෝජනයේ මත්සන්විතාවය කියන జాగරියාන යෝගය. දැන් අපි කර්ම හතරක් ඒව සීලය පිළිබඳ කර්ම දෙකක් නිත්‍ය වූ සීලයක් ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයක්. ජාගරියාන යෝගයේ කියන නිදිවැරීම සමාජ පහසු කාලයක් නිදා ගන්න කාලයෙන් භාවනා සඳහා යොදා ගැනීම. තුන්වෙනි හතරවෙනි කාරණා වශයෙන් බොහෝදිනේ පහන දැමීම. ඊළඟ කාරණා දෙක හිරියොත්ප්ප ලැජ්ජා බිය කියන දෙක මේක තරම් ධර්ම දෙකක්. විශේෂයෙන්ම මේ භාවනා පන්තිවලට සහභාගී වෙන යෝගාවචරයන් දැනගන්න තෝරන යම් කිසි අනවශ්‍ය අකුසලකාරී දෙයක් කරන්නට පිට පෙළඹෙන විට මානව කෙනෙකුට මේක කරන්නට සුදුසු නෑ මම මේක කළ යුතු නෑ කියන අදහස ඇති කරගෙන ඒ පාපයේ පිළිකුලක් පාඨය කිරීමට පිළිකුලක් ඇති කර ගන්නට පුළුවන්ට ඕන. අනිත් අතින් පාපයක් කිරීමට බියක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම සංස්කාර බය දක්නා බිය තිබෙන්නට ඕන. සතර පාවකට නැති සතරෙන් සතරට ගමන් කරමින් අනන්ත දුක් විඳින්නට සිදුවන ආකාරයේ දැකීමේ බිය පාපය කිරීමට ඇතිවන බිය සිත තුළ ඇතිවන ඇති කරගන්නට ඕනේ. මේ ලැජ්ජා බිය දෙකට හිරියොතක් දෙකට කියන්නේ දේව ධර්ම කියලා. නැත්නම් ලෝකපාලක ධර්ම වශයෙන් සඳහන් වෙනවා. ලෝකපාලක ධර්ම දේව ධර්ම වශයෙන් දැක්කෙන මේ හේතුවක් දෙක ඇති කර ගැනීමත් ඉතාමත්ම සුදුසුයි. මේවා ආර්ය ධර්ම අතරින් එකක්. ඇත්ත වශයෙන්ම කරන් ධර්ම අතරින් හයක්ම ආර්ය ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙන් විස්තර කරලා තියෙන්නේ සත්කාරු ධනයන් විස්තර කරන විට සද්ධා ධනං සීල ධනං හිරියොත්ක් කියත් ධනං සුඛජනන්ද ඡාගෝච පඤ්ඤානේ සත්‍යමන් ධනං එලෙසින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. සද්ධාව ධනයක් පසුව විස්තර කිරීමට තියෙන වචනයක්. සීලය ධනයක් ආර්ය ධනයක්. සද්ධාතන සීල ධනං ඊළඟට මේ දැන් කියපු හිරියොත්ප්පයන් ධනං මේ පවට දියසා පවක් කියන ලැජ්ජාවක් ධනයක් ආවේ ධනයක් සුත ධනං බෞද්ධ ස්වභාවයක් ධනයක් කාගේ පරිත්‍යාග කිරීමක් ධනයක් ප්‍රඥාවක් ධනයක් මේ ආර්ය ධනය. එතකොට හිරියොතත් එකක් ආර්ය ධනයක් ලෝකපාලක ධර්මයක් දේව ධර්මයක් කරුණ ධර්මයක්. මේ කරුණ ධර්මයේ තමාගේ සිත තුළ දැසුරු කරගන්නට පුරුදු පුහුණු වෙන යෝගාවචරය පහස්යෙන් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නවා. ඊළඟ හත්තම කරුණ ධර්මයේ වශයෙන් දෙන්නම් කරන්නේ භවස්කృత භාවය. සුත්ත ධනං කියලා පෙන්වන්න කරපු වචනේ. අර සත්තාර්ය ධනෙදී. භවස්තුත කියන්නේ බොහෝ දේ ඇසූ පිළෝ තැන් නැති බව. මේ අදහස් කරන්නේ විවිධ විෂයන් අලලා ඇති කරගත් දැනුම තිබීම තුළින් බෞද්ධ භාවයක් ලැබෙනවායි කියලා. ඒක එක් ආකාරයකින් ලැබෙන බෞද්ධ භාවයක් තමයි. එසේවත් අපි මේ ගමන් කරන්නේ නිර්වාණ ධාතුවට දීමට, සසර දුකෙන් මිදීමට, සසර දුකෙන් මිදීම සඳහා දතේ ප්‍රධානම දේ නම් අන්නේ ධම්ම පිළිබඳ බෞද්ධ භාවයක් තිබෙන්නට ඕනේ යෝගාවචරයේ සිත තුළ. විශේෂයෙන්ම පංචස්කන්ධයන් ගැන, ධාතුන් ගැන, ආයතන ගැන, පටිච්ච සමුප්පාද ධර්මයන් ගැන, චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණයන් ගැන, ඒ වගේම විදර්ශනා ඥාන ගැන, විපස්සනා ක්‍රම ගැන මේකාකාර අනුපස්සනා ක්‍රම ගැන මේ ආදී විවිධ ආකාරයෙන් නිර්වාණ ධාතුව ලබා ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරය විසින් ළඟා කරගත යුතු දියුණු කරගත යුතු බහුස්ෘත භාවයක් තිබෙනවා. මේ බහුස්ෘත භාවය ළඟා කර ගැනීමටත් යෝගාවචරය පුරුදු පුහුණුවන්නට ඕන. මෙන්න බහුස්ෘත භාවයේ ලැබිය හැකි ආකාර තුනක් තිබෙනවා. සුතමේ වශයෙන් අහන බහුස්ෘත භාවයක් තියෙනවා. ඒ කියන්නේ පොත්පත් කියවා හෝ ධර්ම කරුණු අසා හෝ ඉගෙනගෙන දැනගන්නා බෞද්ධ ස්වභාවය. මේ අය ඉදිරි භාවනා පන්තිවලට සහභාගී වුවොත් මේ නිර්වාණ ධාතුව ලැබීම සඳහා අවශ්‍ය කරෝ මාර්ගයට කර ඉහතදී ධර්ම වැනි සියලුම ධර්මයන් පිළිබඳව බෞද්ධ ස්වභාවයක් මේ අයට ලබා දෙන ආකාරයෙන් ධර්ම දේශනා අපි පවත්වනවා. ඒ දේශනා ඇසුවාට පසුව ඒ කියන ප්‍රථමයේ බෞද්ධ ස්වභාවය මේ අයට ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ සුදමේ භෞතික භාවයට අමතරව චින්තාමේ භෞතික භාවයක් උත්පත්ති කර ගන්නට ඕනේ. චින්තාමේ කියන එකෙන් අදහස් කරන්නේ අර තමා අසාහෝ කියවා ඇති ඒ ධර්ම කාරණා <clears throat> නුවණින් තමාගේ නුවණින් සිහිපත් කරලා මේක මෙහෙමයි කියලා අවබෝධ කරගැනීම ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගැනීම. සිතාමේ භෞතික භාවය. ඊළඟට තුන්වෙනි එක තමයි අධිකම භෞතික භාවය. ඒ කියන්නේ මාර්ගඵල සාක්ෂාත් කළාට පසුව ඇතිවෙනා වූ භෞතික බලය විශේෂයෙන්ම ප්‍රතිමාන ප්‍රතිසම්පදාවක් වෙනි ප්‍රතිසම්පදාවට ඉතා සුළු කොටසක් හෝ සෝවාන් ආදී මාර්ගඵලලාභී සෑම ආර්යයෙකුටම ලැබෙනවා අන්න ඒදී ඇතිවෙන භෞතික භාවය තමයි මේදී අධිකම භෞතික භාවය අපි කියනවා කලේ එබැවින් අධිකම බහස්ත්තාවයක් ඇති කෙනෙකුට ධර්මයේ මැනවින් තේරුම් කරගන්න ධර්මයේ දේශනා කරන්නට ධර්මයේ අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ කළ ධර්මයේ ඒ ආකාරයෙන්ම පැහැදිලිව තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේ අධිකම බහස්ත්ත භාවයේ ලැබීම සඳහා මේ අය සුතමේ භෞතිකතාවේ භෞතිකතාවේ ඇති කරගෙන පොත්පත් වලින් හෝ මේ ධර්ම දේශනා අසා ඒ කරුණු තීපත් කරලා ඒවා නැවත නැවත නුවණින් මෙනෙහි කරලා ඒ දේ තියෙන සත්‍ය භාවයේ සමාධි චින්තාමය ප්‍රඥාව තුළින් චින්තාමය භෞතික භාවයක් බවට පත් කරගන්නට ඕන. මෙන්න මෙලෙස කටයුතු කරන යෝගාවචරයා පහසෙන් නිවන කරා ළඟා වෙනවා මේකට කියන්නේ සරණ ධර්මයක් කියලා. එතකොට මේ දක්වා අපි සරණ ධර්ම අටක් ප්‍රකාශ කළා. සීලය පිළිබඳ කොටස් දෙකක් නිත්‍ය වූ පංචශීලයේ ආදී වස්තුමක සීලය වෙන සීලය ඉන්ද්‍රිය සංවර සීලයක්. මේ නැවත නැවත කියන්නේ මෙයාට මතක තබා ගැනීමට පහසු වීම සඳහා ඊළඟට ජාගරයාන යෝගී නිදිවැරීම හතරවෙනි එක වශයෙන් කියන්නේ කලේ භෝජනයේ පමණ දැනීම ඊළඟට පාහාය වශයෙන් අපි පෙන්වන කලේ සිරියොතක් දෙක අටවෙනි එක වශයෙන් අපි පෙන්වන කරන්නේ මේ භාවිතත භාවය. ඊළඟට කියන කර්ම හත ඉතාමත්ම වැදගත්. මේ කර්ම හතම තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ කර්ම හතම තමයි බුදුරජාණන් වහන්සේ බල ධර්මයන් වශයෙන් පෙන්වන්න කරලා තියෙන්නේ. සද්දේන්ද්‍රිය, විරින්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය වශයෙන් ප්‍රකාශ කළ නැත්නම් ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන කරුණු පහ තමයි මේ ඉතිරි මේ විස්තර කරන සරණ ධර්ම හතෙන් දැක්වෙන්නේ. ඒ සමාධිය කියන එක විස්තර කරන විට සරණ ධර්ම විස්තර කරන කල්හි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වශයෙන් කොටස් හතරකට ධ්‍යාන වශයෙන් දෙදා දක්වන බැවින් කර්ම ධර්ම මෙතන හතක් වශයෙන් දැක්වෙනවා. සත්‍ය වශයෙන් දෙන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම පහ සහ බල ධර්ම පහ. පළවෙනි ඒ ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයේ නැත්නම් චරණ ධර්මයේ ශ්‍රද්ධාව. ඇත්ත වශයෙන්ම සමාගයේ සිත තුළ ශ්‍රද්ධාව ජනිත වන්නටම ඕනෑ නිවන් මඟ සාර්ථක වශයෙන් ගමන් කරලා නිර්වාණය අවබෝධ කර ගැනීමට. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ ශ්‍රද්ධා බීජං කියලා. ශ්‍රද්ධාව බීජයක් කියලා. ඒ කියන්නේ යම් කිසි අත්දැකීමක් බලාපොරොත්තු වෙන කෙනා විසින් ඒකට නිසි බීජයක් වපුරන්නට ඕනේ. ඒ වගේම නිර්වාණය නැමැති අත්පැන්න නෙලා ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයාගේ සිත තුළ සද්ධා නැමැති බීජය තිබෙන්නට ඕන. මේ සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩෙන්නටත් ඕන, බල ධර්මයක් වශයෙන් වැඩෙන්නටත් ඕන. සද්ධාව කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි පවත්නා වූ ප්‍රසාදයේ පැහැදීම, භක්තිය, ගෞරවය මේ ඇගේ සිත තුළ මේ බුද්ධ රත්නය කෙරෙහි ධම්ම රත්නය කෙරෙහි පවත්නා ශ්‍රද්ධාව නම් බොහෝ දුරට වෙනස් නොවි පවතින්නට පුළුවන්. නමුත් මේ සංඝ රත්නයේ කෙරෙහි පවත්නා ශ්‍රද්ධාව නිරන්තරයෙන්ම වෙනස් විය හැකි ධර්මයක් මේ ශ්‍රද්ධාව වෙනස් වුවොත් ඒකෙන් ඇතිවන පාඩුව සමාජමයි කියන අවබෝධය පළමුවෙන් ඇති කරගන්න ඕන. මේ ශ්‍රද්ධාව වෙනස් විය හැකි බව වෙනස් වෙනවද නොවෙනවද කියන එක මුකලම් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරන්නට බැරි බව ඒ ඉති මහා පාත්‍යාවේ ඇති මුකලම් මහරහතන් වහන්සේ දිනක් සුප්පවාසා මාතාවගේ දානය සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. සුප්පවාසා මාතාව කියන්නේ සීලදී මහරහතන් වහන්සේගේ මාතාවගේ නම. අර කුසතුල බොහෝ කාලයක් සිට ලැබුණ නිසා දානයක් පිළිගැනීමට කටයුතු පිළිල කළා. ඒ දාණය බුදුරජාණන් වහන්සේ ඇතුළු වික්ෂු පිළිසෙට කලින් නියම කරලා තිබුණේ එම නිසා බුදුරජාණන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ පිටත් කරලා හැරියා ඒ දාණය බාරගෙන සිටින දායකයා වෙත මේ දාණය සුඛවාසා මාතාවට දෙන්න ඔබ වෙන දවසක් ගන්නයි කියලා. ඒදී මේ පුද්ගලයා ප්‍රකාශ කරන මුගලන් මහරහතන් වහන්සේට මට ඒක කරන්නට බෑ කොහොමද මගේ ජීවිතයේ දවස් හතක් තව පවතීද කියලා දන්නේ කොහොමද මගේ ධනය දවස් 7ක් තිස්සේම නැතින්නේ නැතුව පවතීද කියලා දන්නේ කොහොමද මගේ ශ්‍රද්ධාව දවස් 7ක් තිස්සේම පවතීද දවස් 7කට පස්සෙ මට දාණය දෙන්නට හැකියාව ලැබෙයිද කියලා දන්නේ ඒකේ මොකලම් මහරහතන් වහන්සේ යුද්ධයෙන් බැලුවා බලලා ඒ ප්‍රකාශ කරනවා ඔබගේ වස්තුවට කිසිම හානියක් වන්නේ නැහැ මම ඒකට ඇප වෙනවා මේ දවස් 7 තුළ ඔබගේ ජීවිතයට කිසිම හානියක් වන්නේ නැහැ ඒකටත් මම ඇප වෙනවා ඒකදී ශ්‍රද්ධාව වෙනස් වෙනවද නැනවද කියන එකට මට නම් අට වෙන්නට බෑ කියලා මුගලන් මහරහතන් වහන්සේ ඉස්තිපාත්‍යාරෝණින් අගතන්පත්ව මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් ඒ ශ්‍රද්ධාව ඒ ආකාරයෙන් වෙනස් වෙනා වෙනස් වූාට පසුව සමාජම ඒකුන් ලැබෙන අයහේනිය අයහපත සිදුවන්නේ. අප දන්නවා බොහෝ භාවනා මධ්‍යස්ථාන වලට පැමිණෙන යෝගාවචරයන් සමහර දෙක වචනයක් එක ක්‍රියාවලියක් දෙකක් දක්වාට පස්සේ භාවනා පන්තිවලට එන්නේ නැත ඈත් කියලා. ඉතින් සමාඩ ලැබෙන ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම ධර්මයේ ප්‍රතිලාභය සමාඩ නැති වෙනවා. භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් නම් ඒකත් නැති වෙනවා. එහෙම නෙවෙයි ශ්‍රද්ධාව එන්ද එන්ද දියුණුවෙන් දියුණුවටපත් ගන්නට ඕන ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන්, ඉස්සරු ධර්මයක් වශයෙන් සමාගයේ සිටත තියෙන්නට ඕන. අශ්‍රද්ධාව ඇති වෙන ශ්‍රද්ධාව නැති වෙන කවර ධර්මයක් ආවත් ඒවා මැඩපවත්වාගෙන ඒවා උපාගෙන ඉදිරියට නැගී සිටීමට හැකිතරමේ සද්ධා බලයක් සමාගේ సంతාණය තුළ තියෙන්න ඕනේ. මේ සද්ධා දීපයේ මේ සද්ධා ඉන්ද්‍රිය මේ සද්ධා බලය සත්‍ය වශයෙන්ම තමගේ ජීවිතයට එකතු කරගත යුතු දියුණු කරගත යුතු ධර්මයක් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමට මේක ඉතාමත්ම අවශ්‍යයි මේ කරුණ ධර්මයේ මේ ඇති කරගත යුතුයි ඊළඟට විරිය සද්ධා විරිය විරිය කරුණ ධර්මයක් වශයෙන් පෙන්වන්න කරලා තිබෙන්නේ මේ විරිය ගැන ගිය සමානෙත් අපි ප්‍රකාශ කළේ විරිය ගැන පසුවටත් අප ඒක පමණ දේශනාවක් මේ ඇයි අසන්නට සලස්වනවා දීර්ඝ ඉතාමත්ම අවශ්‍ය නිර්වාණ ධාතු අපේක්ෂා කරන යෝගාවචරයේකට විශේෂයෙන්ම තමා මේ දක්වා සාක්ෂාත් නොකළ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා මාර්ගඵල ප්‍රතිවේද කිරීම සඳහා උත්සාහ ගන්නට ඕනේ. මොනපත් ඔබට උත්සාහයක් පැත්තකට බහා නොතබන ලද උත්සාහයක් ඒ වගේම දෘঢ়තර වීරයක් නොසැලෙන වීරයක් අඛණ්ඩ වීරයක් තමයි සංකාණය තුළ දී තිබෙන්නට ඕනේ. ඒ වීරයෙන් තමයි යෝගාවචරය ඉදිරියට ඉදිරියට සල්ලි කරන සල්ලි කරන යන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වීරයෙන් තමයි මාර්ග පාඨය ධර්මයන් පවා පාඩාගෙන වැඩගෙන ඉදිරියට යා හැකිවන්නේ. ඒ වීරය තමයි සංකාණය තුළ ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙන්නටත් ඕනේ බලයක් වශයෙන් වැඩෙන්නටත් ඕනේ. සම්මප්පදාන වායාම වශයෙන් දැක්කනේ පහේ වීර්ය හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වන කළා. බුද්ධංග වශයෙන් ඒ වගේම මාර්ගයන්ට මාර්ගයන් වශයෙන් මේ වීරිය ප්‍රකාශ කළා මේ වීරිය සමාගයේ සිට තුළ ඇති කර ගත යුතුම වෙනවා අලස වයත නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්නට බෑ දීර්ඝයෙන්මයි මේ දක්වා නිවන් දතෝ සෑම කෙනෙම නිවන් අනුගමනය කලේ දීර්ඝය පාදක කරන දීර්ඝයේ පිහිට මේ සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම වෙන ධර්මයන් අභිවර්ධනය කර ගැනීම තුළින් සීලවම් බුදුරජාණන් වහන්සේලා දීර්ඝ පාරමිතාව පූර්ණේ කළා සියලුම පසේබුදුරජාණන් වහන්සේලා දෙවිසින් මේ විපාමිතාව පූර්ණේ කළා ආදී සියලුම දෙනා සමාජ සුදුසු සුදුසු සමාකණේ සමා බාපොත්වන ප්‍රාර්ථනීය කළ ඒ නිර්වාණ ධාතුව අපේක්ෂා කිරීමට සුදුසු මට්ටමේ දීර්ඝයේ කියන ඉන්ද්‍රය දීර්ඝයේ කියන තරන්දන්නේ දීර්ඝයේ කියන බලය දිනු කරගත්තා එනිසා මේ පුළුවන් තරම් දුරට සමාජයේ දීර්ඝයේ නිවන්නට නැදී ඒ දීර්ඝය තව තවත් දිනු කරගෙන දිනු කරගන්නේ මේ භාවනා මාර්ගයේ ගමන් කරන්නට දැනගන්න ඕනේ මේ වීර්යය සරණ ධර්මයක් ඒ තරම් ධර්මයේ තමයි සිත තුළ ඇති කරගත යුතුයි ඊළඟ එක තමයි ඊ타ත්ම වැදගත්ම චරණ ධර්ම තුන ඊළඟට කියවෙන්නේ සති සමාධි ප්‍රඥා ඒ චරණ ධර්ම තුන සති සමාධි ප්‍රඥා සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි කියන ආර්යයන් සංගේ මාර්ගයේ තියෙන අංග තුන මේ අංග තුන තමයි නිවනට එකෙල්ලේම හේතු වන අංග තුන ඒ අංග තුන ලැබීමට උපකාර වන ධර්ම තමයි අර කලින් කියපු චරණ ධර්ම. සීලය, ඉද්ධාග්‍රියාන යෝග්‍ය, ඒ වගේම භෝජනයේ පමණ දැනීම, බෞද්ධක භාවය මේ ආදී සියලුම ධර්ම මේ කියන ලබන සතිය දියුණු කර ගැනීමට, සමාධිය දියුණු කර ගැනීමට, ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන උපකාර වන ධර්ම. එම නිසා සතිය තමයි ධාමත්ම වැදගත්ම ධර්මයේ සතිය කියන එකට සිංහල වචනයක් කියනවා නම් සිහිය කියලා අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. සති සම්පජන්ණය කියන්නේ සිහි නුවණ. අප කරනු ලබන සෑම කායික වාචික මානසික ක්‍රියාවක්ම භාවනා කරන කාලය තුළදී සිහියෙන් යුතුව කරන්නට සතියෙන් යුතුව කරන්නට පුරුදු පුහුණුවන්නට ඕන. මේවා අපි පස්ව විස්තර කරන දීර්ඝ වශයෙන් සතිය විස්තර කරන දවස්වලදී මේ සම්මා සතිය දියුණු කරගත යුතුමයි. සම්මා සතිය ඇති කෙනෙකුට පමණයි සම්මා සමාධිය තියෙන්නේ. සම්මා සමාධිය ඇති කෙනෙකුට තමයි සම්මා ප්‍රඥාව සම්මා දිට්ඨිය පිහිටන්නේ. එම නිසා සමත භාවනාවක් කරන යෝගාවචරය විසින් හෝ විපස්සනා භාවනාවක් කරන යෝගාවචරය විසින් හෝ මේ සතිය දිනු කර ගැනීමට පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ. සතිය දිනු කර ගැනීමට අන් කිසිම ක්‍රමයක් නැහැ. සතියෙන් යුතුවම වැඩකටයුතු කිරීමයි කරන්නට තිබෙන්නේ. සතියෙන් යුතුවම කටයුතු කරන්නට ඕනේ. මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී විශේෂයෙන්ම ඉඳගෙන භාවනා කරන කාලය තුළදී පමණක් නෙවෙයි ඊට පස්සේ සක්මන් භාවනා කරන විට සතිය පිහිටවමින් කටයුතු කරන්නට ඕනේ. ඒ දිගහරින කොටහ කරන විට ඒවත් සිහිපත් කරමින් කරන්නට ඕනේ. වටපිට බලනකොට ඒවත් සිහිපත් කරමින් බලන්නට හිතනවා බලනවා බලනවා කියලා මෙනෙහි කරන්නට ඕනේ. එතකොට සතසන විට ඒ වගේම සතර ඉරියව් පවත්වන විට සෑම අවස්ථාවකදීම සිහිය පිහිටුව පිහිටුවා කටයුතු කරන්න ඕනේ. මේ ධර්මයන් අප විස්තර කරන සතර සත්පට්ඨාන සූත්‍රය අල්ලා ඉදිරියේදී කරන ලබන භාවනා විස්තරය ඉදිරිපත් කරන විට එම නිසා මේ තරම් ගන්නේ සාමත්ම අවශ්‍ය දෙයක් වශයෙන් තේරුම් ගන්න සම්මා සතිය සතිය දිනු කරගත යුතු තමයි මේ තරම් ගන්නේ තොර කෙනෙකුට සමාධිය ලබන්නට බෑ ප්‍රඥාව ලබන්නට බෑ සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ සෑම විටම විස්තර කරනු ලබන්නේ පළවෙනි ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය වශයෙන්. මේ අදහස් කරන්නේ නැහැ මේ ධ්‍යාන හතර ලැබලමයි කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට සිදුවන්නේ කියලා. ඒ කියන්නේ සමත වශයෙන් පළවෙනි ධ්‍යානය දෙක තුන හතර යන ධ්‍යානයක් උපදවාගෙනම නිවන් ලැබිය යුතුයි කියලා වැරදි අවබෝධයක සමහර අය පිළිදා සිටිනවා. එහෙම නැත්නම් බුද්ධ දේශනාවේ නැහැ. සතිය සමාධිය විස්තර කරන හැම විටම බලයෙන් දෙවෙන් තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වශයෙන් ඒ විස්තර කළ බව සත්‍ය සම්මා සමාධිය විස්තර කළේ ඒ ආකාරයෙන්මයි ඒ සමාධිය සමත වශයෙන් දිනු කරලා පළවෙනි ධ්‍යානය ආදී වශයෙන් ධ්‍යාන ලැබලා ඒක පාදක කරන විදර්ශනා භාවනා කරන ක්‍රමයක් තිබෙනවා ඒකට කියන්නේ සමත කුබ්බංගම විදර්ශනා භාවනාවයි කියලා. ඒක සෑම දිනකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි බොහෝ කාලයක් ගත වෙන භාවනා ක්‍රමයක්. තවත් භාවනා ක්‍රමයක් තියෙනවා විපස්සනා භාවනාව මුලින් ඉඳලම කරනවා ඒ විපස්සනා භාවනාව කරනකොට අවශ්‍ය ප්‍රමාණයට සමාධිය දිනු වෙනවා යකත් පිරිසෙන් සෝවාන් ඵලයේවත් සාක්ෂාත් කරන්නට මාර්ගඵල ලැබෙන අවස්ථාවකදී සුත්ක විදර්ශනා භාවනා කරන යෝගාවචරයෙකුට ඒ සුත්ක විදර්ශනා භාවනාව තුළින් අදුම වශයෙන් පළවෙනි ධ්‍යාන තත්ත්වයකටවත් සිතපත් වෙන එකපත් වෙනවාමයි ඒක නිසක වශයෙන්ම සිදුවන දෙයක් එහෙම ඒ පළවෙනි ධ්‍යාන තත්ත්වයක විදර්ශනා භාවනා සමාධිය දියුණුුනේ නැත්නම් ඔහුට මාර්ගඵලයක් ලබන්නට බෑ. එම නිසා සමතේ සාධක කරලා විපස්සනා භාවනා කිරීම එකක්ය. නමුත් සුද්ධ විපස්සනා භාවනා කිරීමේ තවත් ක්‍රමයක් කියලා ක්‍රම දෙකක් තිබෙන බව මේ අය තේරුම් ගන්නට ඕන. එම නිසා පළවෙනි ධ්‍යානය ලැබීමට උත්සාහ කර කර කාලේ නැරීමේ තරම් සුදුසු වන්නේ නැහැ. හැම දිනකටම මේක කරන්නට බෑ කාලය ගත වෙන වැඩක්. සමහර කෙනෙකුට විපස්සනා වඩලා ඒ තුළින් ධානයක් උපදවා ගැනීම පහසු වෙනවා විපස්සනා කුබ්බංගම සමතම් භාවයේ කියන්නේ අරහත්පත් සූත්‍රයේ දෙන්නු කරලා තිබෙනවා. සමහර කෙනෙකුට ওই දෙකම සමත විපස්සනා දෙකම වැඩින ආකාරයෙන් භාවනා කරන්නට පුළුවන් යුගනන්ද වශයෙන් මේ හැම දිනකටම මේ කියපු හැම ආකාරයෙන්ම ගැලපෙන්නේ නැහැ, ගෝචරවන්නේ නැහැ. එම නිසා මේ සම්මා සමාධිය දිනු කර ගැනීමට සමත වශයෙන් හෝ ඉතින් නැත්නම් විපස්සනා වශයෙන් හෝ එහෙම නැත්නම් සමත විපස්සනා කියන භාවනා දෙක වැඩෙන ආකාරයෙන් හෝ කටයුතු කරන්නට ඕන සමාධිය දියුණු කරන්නට ඕන. ඒ සමාධි දියුණු කලේ නැත්නම් කවමදාවත් අපට මේ සංස්කාර ලෝකයේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරන්නේ සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යතහ ආදෝතම් පජානාති කියලා. සමාධිමත් සිතක් ඇති යෝගාවචරයා තමයි මහණෙනි මේ යථා භූතං පජානාති සත්‍ය සත්‍ය වශයෙන් දකින්නට පුළුවන් වන්නේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගත හැකි වන්නේ මෙහිදී යථා තත්ත්වය වශයෙන් අදහස් කරනු ලබන්නේ මේ සමාගයේ පංචස්කන්ධ ලෝකයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ ශූන්‍ය භාවයේ අවබෝධ කළ හැක්කේ සමාධිමත් සිටගෙන දුක්ඛ සත්‍ය පිළිසිඳ දත හැක්කේ සමුදය සත්‍ය ප්‍රහාණය කළ හැක්කේ මේ සම්මා සතිය සම්මා සමාධිය දිනුවොත් පමණයි. ඒ සමාධියෙන් තමයි මාර්ගඵලයක් අවබෝධ කරගන්න ප්‍රඥාව ඒ සමාධිය තුළින් ලැබෙන ප්‍රඥාව තුළින් තමයි මාර්ගයක් ඵලයක් අවබෝධ කර හැකිවන්නේ. එම නිසා මේ ප්‍රඥාව මේ සමාධිය අපේ භාවනාවෙන් දියුණු ජීවිතම අංගයක් ප්‍රඥාව දියුණු කරගන්නේ නැතුව කවදාවත් අඩු මාසෙන් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරන්නට බෑ. සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට සුදුසු මට්ටමට ප්‍රඥාව දියුණු අවස්ථාවක පමණයි. සෝවාන් ඵලයේ සාක්ෂාත් වන්නේ ඒ ඥානන් නෙවෙයි. මොකද සෝවාන් ඵලයේදී මේ සදාකාලික ආත්මයක් ඇත කියන සක්කාය දිට්ඨිය සමූල ඝාතනය වෙනවා නැවත නූපදින ලෙස සම්පූර්ණයෙන් නිලිහි යනවා නිරුද්ධ වී යනවා ඒ සමූල ඒ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාමට නම් ඒහා සමානව ඒ දැකීමට තන සුදුසු මට්ටමට සමාධියක් එදෙසින්ම ප්‍රඥාවක් දියුණු වෙලා තිබෙන්නට ඕනේ. මේ ප්‍රඥාව සම්පූර්ණත්වයට පත්වන්නේ අරහත් ඵල ප්‍රාප්තියෙන් පමණයි. අරහත් ඵලයේ ලබාවට පස්සේ පමණයි. අන් සෑම යෝගාවචරයේදීම ප්‍රඥාව සම්පූර්ණත්වයට පත් වෙලා නැහැ. තරමක් හෝ දුරට අඩුපාඩු තිබෙනවා. එම නිසා මේ ප්‍රඥාව දිනු කර ගැනීමකට අපි උත්සාහ ගන්නට ඕනේ. ප්‍රඥාව දිනු කරන්නට නම් විදර්ශනා භාවනාවක නිරත වන්නට ඕන. ඒ විදර්ශනා භාවනාවක නිරත වන අතරතුරදීම අර බෞද්ධ භාවයේ සිතාමේ බෞද්ධ භාවයේ අනර්මා කලින් කියපු ඒ නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට අවශ්‍ය කරන විමුක්ත පරිපාටිනී ධර්මයන් පිළිබඳව මන අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගැනීමට කටයුතු කරන්නට ඕන. එතකොට තමයි ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙන්නේ. ධම්මවිචේ සම්බුද්ධංගේ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රඥාව. පඤ්ඤේන්ද්‍රිය කියන්නේ පඤ්ඤා බල කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මේ ප්‍රඥාව මේ ප්‍රඥා කරණ ධර්මයි. එම නිසා මෙන්න මේ කියපු කරණ ධර්ම ටික යම් කිසි යෝගාවචරයේ කැටි කරගත්තා නම් විශේෂයෙන්ම අර සද්ධාව, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥාව කියන කරණ ධර්ම පහ ඔහු නිතක වශයෙන්ම නිවන දෙතට සමීප වෙනවා තව තවත් තව තවත් නිවන ළඟට සමීප වෙනවා භාවනා කරන බාරයක් බාරයක් පාසාම ඒ සති සමාධි ප්‍රඥා කියන චරණ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වන කරුණ දන්න තමයි අර මා මුලින් ප්‍රකාශ කළේ. එනිසා මේ යෝගාවචරයන් විසින් අප මේ කරුණ දන්න දියුණු කරගත යුතුයි පුළුවන් තරම් හැකිතරම් වඩාගත යුතුයි කියන අවබෝධය ඇතුව ඒ කියන ලද කරුණ 15 සමාගයේ සිත තුළ දියුණු කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. මේ කරුණ දන්න ගැන භාවනාවෙන් ජීවන බලාපොරොත්තු වන යෝගාවචරය විසින් ජීවන කරගත යුතු ධර්ම ගැන කළ සරල කෙටි සාරාංශ දේශනාවක්. එතකොට මේ සම්මතර එදා අපි ප්‍රකාශ කළා මේ කන්නේ මෙත සූත්‍රයේ දැක්වෙන මුල් ගාථාවල දැක්වෙන කොටස සමාගයේ සිටට එකතු කර ගන්නවා නම් බොහොම හොඳයි කියලා. සක්කෝ දක්ෂගේ යුතුයි උද්‍යෝෂය උද්‍යෝය යුතුයි සෝජෝෂය මනමින් උද්‍යෝය යුතුයි මේවා මා විස්තර කරන්න සරල නිසා මේ ඇයට තේරුම් ගන්නටත් පුළුවන්. සක්කෝ ජෝච සෝජෝච සුවච භූතු කී කරවන්නට ඕනේ අවවාදෝ හැමෙන්නට ඕනේ ගුරුවරයෙක් අවවාද දුන්නාට පසුව නිකන් ඒකට තරහසිත ඇති කරන භාවනා පන්තිවලට නැරී සිටීම නෙවෙයි සුවච භාවයට දෙන්නට ඕනේ සක්කෝ ජෝච සෝජෝච සෝචෝ දස්ස මුද්දෝ වන්නට ඕනේ පුළුවන් තරම් සිත මුද්දවන්නට ඕනේ අනතිමානී නියතමානී භාවයේ තියෙන්නට ඕනේ භාවනා කරන යෝගාවචරෝ මේ ආනෙන් ඉදුලෙන්නේ නෙවෙයි මම මේ මාර්ගඵල ලැබුවා මේ ඵල ලැබුවා කියලා ලෝකයට පෙන්වන්න යනවා නෙවෙයි තමා මේකේ ගුණ ධර්ම ලෝකයට ප්‍රකාශ කරන්න යනානේ පුළුවන් තරම් කිසි දෙයක් දන්නේ නැති පුද්ගලයෙක් වශයෙන් නියතමානී භාවයට පත් කරන්නට ඕන අනත්‍යමානෝ ඒ ගුණයක් තියෙන්නට ඕන යෝගාවචරයේ සිට තුළ මේ අය මේ භාවනා පන්තිවල සහභාගී වූාට පසුව මේ කියන ධර්ම තමාගේ ජීවිතයට එකතු කර ගන්නට පුළුවන් නම් ජීවිතයේදී මේ ධර්ම නිතර නිතර ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් භාවනාවේ ධ්‍යානයක් මාර්ගයක් ඵලයක් ලැබුවත් ඒකත් එක්තරා දිනුවක් කියලා හිතලා මෙයාට සතුටු වෙන්නට පුළුවන්. සක්කෝ ජෝච සෝජෝච සෝචෝ දස්ස මුදවන සමානයි. සංකෘෂ්ඨ කෝච සතුට තියෙන්න ඕනේ. බද දෙයින් සතුට වීම එලෙසින්ම ප්‍රීති සම්පොඥංගේ මායදා විස්තර කළා අරතිය කියන එක විස්තර කරන විට අරති නිවර්ණය විස්තර කරනකොට අරතිය තිබෙන තාක්කල් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි නිසා ඒ භාවනාව තුළින් ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ කියලා. එම නිසා ඒ අරති නීවරණේ යට කරගෙන සංකුෂ්ඨ කෝච සතුට භාවයේ සිට තුළ තියෙන්නට ඕනේ. සතුටින් භාවනා කරන යෝගාවචරය තමයි ඉක්මනට ඉක්මනට දියුණුවන්නේ. භාවනාව එපාවන්නේ. නීරසවන්නේ භාවනාව. කටකවන්නේ භාවනාව නීරිලෙනා රසවත් වෙනවා. ඒ සංකුෂ්ඨ කෝචය කියන ගුණය එකතු කරගත්තොත් සුබරෝච සුබර කියන වචනේ අර්ථ වශයෙන් වික්ෂුන් වහන්සේලාට අදාළ වචනයක් පහතෙන් යැපීමට හැකියාවක් දෙන්නට ඕනේ. අප්පතිච්ඡෝච ඒ කියන්නේ සුදු ඕපස්තව්‍යයන් ගොඩාක් වැඩ දාගෙන නෙවෙයි. වැඩ අධික වුණාම කාර්ය බහුල වුණාට පස්සේ භාවනා කරන්නට බෑ පුළුවන් තරම් කාර්ය බහුල ස්වરૂපයේ අඩු කරගත්ත තරමට සමාගයේ භාවනාවට යොදන්නට පුළුවන් කාලය වැඩි කරගන්නට පුළුවන් වෙනවා අපගේ චෝත සල්ලංක උත්තේ සහල්ලෝ කවතම් පිළිෙන්නට ඕනේ ඊළඟට සංසින්දියෝටේ ඉන්ද්‍රියන් සංවර වී තියෙන වෙන අපි අර කලින් කියපු කතාව ඉන්ද්‍රිය සංවර සීලය නිපකොට නිපක කියන්නේ ප්‍රඥාව තියෙන්නට ඕනේ. සම්පෙන්දේට නිපකොට අපදබ්බෝ කුලේශාන් නිද්දෝ. ඒ අපදබ්බෝ අපදබ්බ කියන්නේ ගැටි භාවයක් තියෙන්නට බෑ. දඩබ්බර ගන්න. ආය අපදබ්බ මති අපදබ්බ මනෝ අපදබ්බ කියලා ඒක තුනකට බෙදලා තියෙනවා. අයින් පවතන දඩබ්බර භාවය. හිතේ තියෙන දඩබ්බර භාවය. මනසේ වචනවල පවතින දැඩි ස්වરૂපයක්. ඒවා නැතිවන්නේ ඕනේ. ඊට පස්සේ කුලේසවන්න කිව්වෝ මේක දෙලින්ම වික්ෂුන් වහන්සේලාට පමණක් අදාළ එකක් සමාජයට අපෝපස්ථාන කරන කුලයන් කෙරේ දේ කරන්නේ බුද්ධවන්නේ අනවශ්‍ය අන්දමින් බැඳින්නේ නැහැ කියන්නේ. මෙන්න මේ ධර්මත් හැකි තරම් දෙයක තමගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම භවනා සාර්ථක වශයෙන් කරන්නට හැකියාව ලැබෙනවා. මේ දක්වා අපි ප්‍රකාශ කළේ එතකොට මේ කර්ම ධර්ම 15 ගැන විස්තරයක් සහ මතක් කිරීමක් මේ කර්මයේමත සෝතේ අඩංගෝ අප විසින් දිනු කරගත යුතු කර්ම පිළිබඳ සිහිපත් කිරීමක්. දැන් වේලාවට තාක්ෂණ කාලයක් ගත වූ නිසා මේ දේශනාව අපි මෙතනින් ඉම කරනවා.